settle their minds into the silence calmly. They are learning to watch churning thoughts and ideas and how these settle into calming, still silence. Like the glitter that settles to the bottom in the magic mind jar. They learn to walk mindfully, slowly and silently the games while being mindful. These are the children from the Satipasala Mindful Classroom. A silent revolution is happening in Sri Lankan schools, helping students to cope with routine stresses and strain. Young children are being exposed to a practice that's captured everyone's imagination globally. That's mindfulness. Children as young as 6 to 8 years are becoming aware when walking, sitting, and playing. Mindfulness is teaching them to be in the present moment, here and now. Walking meditation is you have to search a nice place to walk, not the place that you get squished and stuff. Then you can keep your hands like inside or in the back. And then you don't need to close your eyes. And you start with left, right, left, right. And then if you can feel something like sand or ant biting you, you can write that. Since early 2016, it was a path-breaking initiative when Sati Path began as a simple grassroots program. Its architect is Venerable Buddha Iregama Dhammajiva Mahathero, a Theravada bhikkhu with about 30 years seniority. Following a chance encounter with mindfulness as a young undergraduate in the University of Pennsylvania, doors were opened to a brand new world. Later, as a bhikkhu, Venerable Dhammajiva personally experienced the benefits of mindfulness for nearly four decades. This discovery spurred him to embark upon the most challenging project to introduce mindfulness to young Sri Lankan children. Mindfulness is nothing new to Sri Lanka. Being a predominantly Buddhist country, mindfulness or sati has been practiced in the nation's numerous monasteries, temples, and hermitages since the 3rd century BC. The much respected Satipatthana Sutta from the Pali Canon is revered amongst Buddhists for its exposition on mindfulness in depth. Venerable Dhammajiva's mission was indeed an ambitious one. Having taken the journey of mindfulness as a traditional Buddhist, he deviated from convention and decided to share mindfulness in a non religious, non sectarian manner. Drawing from his own experiences, he firmly believed that mindfulness could be the answer to the burgeoning challenges of adolescence and youth if used as a preventive tool. He was also acutely aware that in recent times, the value of mindfulness had been placed in the spotlight in the Western world, although in a totally different dimension. Modern neuroscience and medical intervention recognize mindfulness as a mainstream therapy, raising this ancient practice to an unprecedented level of relevance and popularity. That mindfulness leads to structural brain changes, that it improves resilience, develops positive mind states like compassion, and helps to manage emotions in a healthy manner is now a common understanding. Indeed, these neuroscientific discoveries paved the way for mindfulness to become a much sought after non pharmacological intervention for common conditions. This backdrop too played a role in the Satipasara story, which began with just a handful of schools from the Dompe Education Division situated in the Gampa district of the Western Province. Initially, mindfulness was introduced to batches of children in a very simple manner using instructional essays written in all three languages we use in this country. The aim was to introduce mindfulness to students and teachers and principals and entire school communities. The vision of Satipasana is to practice bare attention or simple mindfulness as a preventive tool rather than as a therapeutic intervention. Venerable Dhammajiva constantly relates the variety of instances where mindfulness helped him as a layman and continues to offer exceptional support and insight as a senior bhikkhu and abbot of a respected and dynamic forest monastery. A mindful child is like a blooming flower whose fragrance spreads far and wide when mindfulness has a momentum in child's life, it begins to make the mind expansive and boundless. And it connects with all the other children one by one as though flowers are being stuck together one by one until a beautiful chain of flowers is formed. When teachers and the entire school community learn mindfulness, it opens brand new stars for a wonderful journey of education. The Satipasala journey in Sri Lanka has grown in a limitless fashion during the period of 23 months, taking me and all of us by surprise. It is our bounden duty to share this practice of mindfulness with everyone in schools and universities and in as many other sectors as possible in Sri Lanka and worldwide. Introducing mindfulness to schools commenced very gradually with a few pilot programs. Its inclusive, non-sectarian and non-religious approach enabled students of the large group of Sri Lankan schools which are multi-ethnic and multi-religious to join. Few preliminary evaluations designed to assess the receptivity of Satipasala among students and teachers showed encouraging results. At first, I sip up in a mindful way. After that, I think that I'm here. After I start meditating, I feel my stomach going up and down and my nose, the breath go inhaling and heavy. And after that, when I'm meditating, sometimes my mind goes away by bird noises, stream rustling, uh, uh, animal shouting, and other kind of noises. After that, sometimes I feel my legs, uh, my joints pain. After that, my mind goes away for that also. But I, but again, I think I'm here and I finish my meditation. Mindfulness is about being now, not the like that. So even when you're studying, you can do that. A team of volunteers who had practiced mindfulness for many years conducted simple mindfulness exercises with teachers and students. They experienced composure and well-being during and immediately after the programs. They also felt less irritated, coped better with peers and family members, and during school events. The evolution of Sati marked a significant milestone in late 2016 when the Ministry of Education endorsed Sati as a national initiative. Since early 2017, teachers and principals of all national schools have joined mindfulness teacher educator programs in batches in different locations in Sri Lanka school authorities, both government and private, showed a high degree of receptivity for mindfulness. They explained that it could offer remedies for aggression and violence and that it would contribute towards improved focus and better academic performance. I am Kalani Suryapu, Deputy Principal of Visakha Vidyalaya. We introduced Satupasala to the school in 2016 to grade 9 students, after which we introduce it to the whole school. We have also trained our teachers. Some of the key benefits we gain from this program, it develops their personalities. Students are less reactive, less emotional. It has changed their overall discipline in a positive way. We have also noticed they concentrate better in the classroom. Teachers also feel that mindfulness expansion across sectors such as guiding, little friends, scouting, and Sunday schools will pave the way for kindness, compassion, and pleasant relations among students of all ages. Another significant milestone was chalked in June 2017 when Satika Sala was registered as a foundation thus assuming a formal and legal status. Satikasala Foundation was registered as a non-profit organization in June 2007. It is managed by a team of dedicated volunteers, all of whom are mindfulness practitioners. The foundation's mission is to share mindfulness with students, teachers, school communities, and other groups a non-sectarian, non-religious and a political manner. During the past year, great strides were made in introducing mindfulness to provincial education authorities. Traveling to all nine provinces in the country, Satipasala team members conducted mindfulness workshops for zonal and provincial education officials. They also held a two-day residential mindfulness convention at NIPE, and the National Institute of Education staff had a half-day workshop on mindfulness in January. In March, we will introduce mindfulness to all divisional education officials who will in turn introduce it to school principals and teachers in each education division. The Satipasana initiative is based on the understanding that mindfulness helps to transcend prejudices and manage negative mind states, contributing towards healing and preventing wounds in the mind. Indeed, this could pave the way for sustainable harmony between diverse communities and those with a history of conflict. asana, that was said, and dhyana, yoga, that we Hindus say. Where we sit still in the present, not thinking of the past, neither looking towards the future, but sitting quietly in a thoughtless state. After all, what is the mind? The mind is the flow of thoughts, and that we were able to control. A multi religious, multi ethnic group of religious leaders are functioning as a non partisan, apolitical body supporting the mindfulness initiative in schools and universities. Moves are underway to use mindfulness to prevent destructive habits and harmful addictions particularly amongst children, as well as to address violence and abuse targeting children. Discussions with government leaders are ongoing to include these important components into the agenda of Sati Soon, mindfulness will be introduced to parliamentarians. And moving forward steadily, with school communities and others joining in with great enthusiasm, Satipasala is set to transcend boundaries, nationally and internationally, in the future. අපි ওই වීඩියෝ එක ඇදුවට පස්සේ තව ගොඩාක් ඇක්ටිවිටීස් ගොඩාක් සිද්ධ වුණා. එකක් තමයි අපි ගිය අවුරුද්දේ මයින්ඩ්ෆුල්නස් කොන්ෆරන්ස් එකක් තිබුණා ඉන්ටර්නැෂනල් කොන්ෆරන්ස් එකක් ෆවුන්ඩේෂන් ඉන්ස්ටිටියුට් එකේ. ඒකට මෙහි ඇමරිකාවෙන් හරි මේ කට්ටියත් අපි සම්බන්ධ කරගත්තා ස්කයිප් එකෙන් නැත්නම් වීඩියෝ ලින්ක් අපි ගෙන්න ගන්න එක හරියන්නේ නැහැ. එංගලන්තේ පාර්ලිමේන්තු එකේ පාර්ලිමේන්ටේරියන් කෙනෙක් නන් නෙවෙයි. එංගලන්තේ පාර්ලිමේන්තු එකේ හැමදාම දැන් 176 දෙනෙක් 300 ගණක් ඉන්නවා රෙජිස්ටර්ඩ් ඒගොල්ලෝ භාවනා කරනවා. ඒක කරපු එකනව බ්‍රිටෝ ඔය ඇවිල්ලා ටෝක් එකක් දුන්නා. ඉතින් එදා ඔක්කොමලා මේ හැම ආගම කට්ටිය ඇවිල්ලා සතිය පිළිබඳව දවස් දෙක වැඩ පිළිවෙලක් තිබ්බා. ඊට පස්සේ ඇත්තට මේක කිසිම තැනක මේ වීඩියෝ එකේ පෙන්වන්නේ ජාත්‍යන්තර වශයෙන් තියෙන සතිපාසල් පිළිබඳව. දැන් ඒක සෑහෙන දුරට ගිහිලා තියෙනවා. මේ මෙල්බන් වල මෙල්බන් නම් නෙමෙයි ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල විතරක් පත් පොලක් කරනවා. අනිත් තැන් වලත් ඒ ළමයි ගෙන්නලා ඒ ඒ කට්ටිය හරීම අපිට වැඩිය බොහොම සංවිධානාත්මකව කරනවා. මේ ඊවර්ද තිබුණා UN වෙසක් එකට එකක්. ඉතින් මාත් ගියා ඒ සාකච්ඡාට ගිහිල්ලා මං කිව්වා මොන වෙසක්ද සතියේ නැතුව ඔන්න ඔක ටික මේ අපි ළමයි ටික දාලා සතිපාසල කරමු කියලා. ඒ සුද්ධ ටිකක් හිටියේ. කොහොම හරි ඒගො එදා රියසල් තුන හතරක් කරලා සම්පූර්ණ ජාත්‍යන්තර එක එක කොමියුනිටිස් වලින් මිනිස්සු වාඩි වෙලා ඉන්නවා වියට්නාම් අරේමේ ಜಾති අපේ පොඩි උන් සුදු පාට ඇඳගෙන මැද කොරිඩෝ එකේ සක්මන් කරනවා දෙන්නේ පොඩියම් එකේ ඉඳගෙන ගයිඩඩ් මෙඩිටේෂන් එකක් දෙනවා. ඊට පස්සේ ඔක්කොම ලැබිලා ඉස්සරහා වාඩි වෙනවා. වාඩිලා සිටින් මෙඩිටේෂන් එකක් කරනවා. ඊට පස්සේ එළියේ රූම් එකක් දාලා සතිපාසල පිළිබඳ ඔක්කොම ඕන කෙනෙකුට වීඩියෝ ගන්න පුළුවන් එකක් දාපුවාම මුළු ඔඩියන්ස් එකේම ඒ කියන්නේ මෙල්බන් මේ මියුනිසිපල් මේ ඔඩිටෝරියම් එකේ හෙල්ලු කාලේ ගියා. ඉතින් ඒක දැන් හැමතැනම කියනවා මම මේ ඇමරිකාව ආවට පස්සේ බලනකොට එක්කෙනෙක්වත් කරන්නේ නැහැ. අතේ කියලා බලනකොට නිව් ජර්සි කතා කරා. ඉතින් ගියාම ක්වීන්ස් පන්සලේ බලනකොට ඇත්තට මේගොල්ලෝ හැම අවුරුද්දෙම දිගටම කරලා අපිට දැනුම් දීලා නැහැ. පස්සේ දැන් ඒ තොරතුරු එන්න පටන් අරගත්තා. දැන් කනෙක්ටිකට් වල ජනක ඕගනයිස් කරන යා එයාගේ පුතා යන ඉස්කෝලෙම මයින්ඩ්ෆුල්නස් අපි කරනවා දැන් 11 වෙනිදා. ඊට පස්සේ 12 වෙනිදා ඇමරිකාවේ තියෙන ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකක් අපිට එන්නේ කියලා තියෙනවා. පැයක ටෝක් එකට. ඉතින් අපි කරන්න දෙන්න පුළුවන් තරම් ඒවා මේ දෙවෙනි දැමේ දවසල හදාන යන එකක්. ඒකට දානවා විවිධ જાතින් වල තියෙනවා. දැන් මුස්ලිම් මිනිසුන්ගේ ඊයත් කියලා වෙලා තියෙනවා මේ ඒ මුස්ලිම් පල්ලියක කරන්න දෙන්නේ කියලා. ඉතින් මං කව පරිස්සම් වෙලා දන්න කියන කෙනෙක් ඉන්නවනම් ගිහලා කරන්න. මොකද මේ ඔය ඔය කතා කරපුවතන හිටපු ඒ ෆලීල් කෙනෙක් කන අපි හැමකටම ආවා. එයා ඇවිල්ලා වයිස් චාන්සලර්. එයා කතා කරලා කියනවා ධම්මජෝ හඳුරෝ කිසි කෙනෙක් කිව්වොත් ඔයාලට චෝදනා කරොත් මේ මිනිස්සු බුද්ධහමට ගන්න හදනවා අපේ ළමයි කියලා ඔයා කතා කරලා කියන්නේ මුස්ලිම් පොතේ يعني කුරාන් පොතේ මොරහබා කියලා වචනයක් තියෙනවා සතිය තමයි. අපි දන්නේ ඉතින් ඒ නිසා අපි අලුත් වචන නෙවෙයි යාට කියන්නේ ඒක මුස්ලිම් කෙනෙක් කියලා කතා කරද්දී මොරහබා කියලා. මම කිව්වා ලංකාවෙත් සතිය කියන එක පොතේ තියෙනවා එක එකක් දන්නේ නැහැ. බුද්ධ ලංකාවේ දන්නේ නිසා උඹලත් එකයි අපිත් එකයි කියලා. ඉතින් ඒ මේ ඔය කතා කරපු ඔය මේ බිෂොප් කොලෙජ් එකේ මේ ෆාදර් මම ඊළ කතාවල වල පස්ත මට ලියුමක් කියනවා බයිබලයේ 80 පොලක සඳහන් වෙලා තියෙනවලු සතිය ගැන. වෙන වචන වලින්. ඉති කරුණාකරලා අවිලා කරන්න අපි ඉස්කෝලේ ටික ඔක්කොම දෙන්නම් කියලා. ඒ නිසා මේ බිකු බෝධි කාඩ් ගියා පස්සේ බිකු බෝධි එච්චර මට සපෝට් කරුවේ නැහැ. ඊට පස්සේ මොකද එයා කියන්නේ මේ මයින්ඩ්ෆුල්නස් විකුණනවනේ මෙහි බිස්නස් කියලා. ඊට පස්සේ මම අහනවා ඔය දැන් අවුරුද්දක් දෙකක් කරන්න ගියා මේ කතෝලිකය එහෙම වලියක් ඇද්දේ නැද්ද කියලා එහෙම තමයි. මම කව බලන්න මේ ඔක්කොමලා කතා කරනවා ලොක්කොම ටික කතෝලිකේ ඔක්කොමලා කියනවා අපේ චර්ච් එකට ඇවිල්ලා බිෂොප් මේ පැලස් එකට ගිහිල්ලා සතිය උගන්වන්නේ කියලා. ඒ කටියට ගණ්ඩ විදියක් නැතුව ඉන්නේ. ඉතින් අපි ගිය පාර අපලාදී මේ විනිපෙග් වල ඈහෙන ප්ලෑන් එකක් දැම්මා. ඈහෙන දාලා එදා හිතපු නැතර ළමයි ආවා විනිපෙග් පන්සලට. මේ සැරේ ඇවිල්ලා බලනකොට මට චෝදනා ඉදිරිපත් කරනවා මේ ළමයිගේ වැඩ පිළිවෙල කරන්නේ නැහැ. මේ කරන්නේ නැහැ ස්වාමීන් නෑ මේ කරන්න plan කරලා ඔක්කොම ඇඳලා නෑ නෑ මම මේ මගේ කාය සාක්කිය නිකතන් කරන්නේ ඒකට කවුද මයිත් එක්ක කැපකාරට හිටියේ මම කලාකෝන හිටියේ මේ විනිපේ මේ මිනසෝටා වලට ළමයි එවන්න ළමයි සිලෙක්ට් කරා අපි දා මේ විනිපෙක් වල මෙහි ඇවිල්ලා බලනකොට මොකක්වත්ම නැහැ ඒකට හේතුව මේ දින මාරුණාලු ස්ථාන මාරුණාලු අනම්මනම් කියලා ඉතින් මම ඒකට මොනවක්වත් මේ නඩුවක් ෆයිල් කරන්න ගියේ නෑ. අද ඒවලා තියෙන උදේ ලබන අවුරුද්දේ ජූලයි 13 වෙනිදා කොහෙද දින ටික වෙන් කරලා තියන්නේ කියලා මේ විනිපෙග් වල කරනවා කියලා. ඉතින් මේ එතකොට ඒක මෙයාට යන්නේ අපේ ජනකට ජනක ලියලා තියෙනවා උදේ පොඩ්ඩක් ෆ්ලෙක්සිබල් තියාගන්න. දැන් තමයි තොරතුරු වැටෙන්නේ කියලා. මොකද මම මේ සැරේ UN එකට ගියා වෙසක් දවසේ. ඉතින් ඒගොල්ලෝ හරියට කනගාටු වුණා. මේ සැරේ බිකු බෝධි තමයි ටෝක් එක දුන්නේ. වංශින බව දන්නව වංශයට දෙන්න තිබුණා මට ඕනේ UN එකට කතා කරන්න මට ඕනේ මේකට සතිපාසල දාන්න මොකද UN constitution එකේ 17 number එක තියෙන sustainable development එක. ඒකේ සතිය කියන වචනේ විතරයි නැත්තේ මුළු එකම සතිය define කරලා. ඉතින් මට ඕනේ ඒකට සතිපාසල දාන්න. සතිපාසල දාලා මේක ජාත්‍යන්තර වශයෙන් යන්න. ඉතින් ලබන අවුරුද්දේ ට්‍රසක් එකට මම ඉන්නවා සමහරලාට. ඒකට බිකු බෝධි ඒ මොනස්ට්‍රි එකත් ඒගොල්ලෝ කියනවා මේ දවසේ කෙරෙන්න ඕනේ නිසා ජනකට තියෙනවා ඇහෙන වැඩ කොටසක්. සංවිධානය කිරීමේදී ඉතින් මේ ධාති වාසනක දාලා නැහැ බිකු බෝධි මේ තරේ මේ වීඩියෝ ටික එවලා තියෙනවා මට පිළිගත්තා. පිළියම් කිව්වා ඒක වටිනා වැඩක් නම් ජීව දැන්ට ලංකාවේ කරගෙන යනවා මුළු වාසල් ඔක්කොගෙම කරනවා කියලා බිකු බෝධිගේ නිකන් ජනමතයේ ජනමතයේ පුද්ගල මතයේ ඇවිල්ලා. ඇවිල්ලා කියන I am irritated because so much of retreat organized around the Chuanyin So all the people are dispersed. Why don't they come to the Chuanjian monastery? Everything is free. And have another one. එතකොට අපි එක්කෙනෙක් කතා කරලා කිව්වා අම්මුජානුගේ සිංහල ඕම නෙවෙයි. ඔය ඉංග්‍රීසියෙන් කිරුවා වගේ නෙවෙයි වෙන ආයේ you are defending Sri Lankan කියලා කිව්වා. ඔව් එහෙනම් ඈත පළාතක තියන්නේ කිව්වා සිංහල අයට එකක්. වැඩි රිට්‍රීට් ඕගනයිස් කරන්න එපා. එතකොට චුවන්යන් එක ඔක්කොම කරලා දෙයි කියලා. ඉතින් ওই ටික ජනකගේ ඔළුවට යන්න ඕනේ. ඊට පස්සේ යා plan කරායි. මොකද ජනක මේසෙදි කරා ඉස්සල්ලාම සුනිල්නේ කරේ. අනිතික ජනක ඇවිදින් නැත්තම් ජනකට තේරෙන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. මම දවස් 40ක් ඉන්නවා මේ සැරේ USA වල. හරියට මකුළු දලක් වගේ මගේ trips. හැම තැනම ඇවිදිනවා. ඉතින් ඒක නැතුව ඒ දෙපොලක විතර දානවා. ඒකට පුළුවන් තරම් මේ වගේ තැනක ළමයි ගෙනවා නම් ටොප්. ඒ කියන්නේ මේ ළමයින්ට ඕන තරම් කැම්ප් එකක් කරන්න පුළුවන්. ඕස්ට්‍රේලියානු කට්ටිය කරනවා මේ සැරේ දෙසැම්බර් 19 20 සිඩ්නි වල කරනවා ඉන්ටර්නැෂනල් මයින්ඩ්ෆුල් කැම්ප් එකක් ළමයින්ට. ඒකට වෙයි ඉතින් ඉංග්‍රීසි දැනුම තියෙන්න ඕනේ දෙමාපියෝ කවුරු හරි යන්න ඕන හොඳම කැම්ප් එකක් හම්බෙලා තියෙනවා. මම ගිය වෙලාවේදී කැම්ප්ස් දෙකක් මම කරා. දවස් තුනක ළමයි තියාගෙන ඉන්නවා අපි ගෙනල්ලා. වයස කියනවා. 8 9 විතර ඉඳලා ඉහළට යනවා. ඉතින් ඒකට දෙමාපියෝ ෆැසිලිටේටර්ස්ලා දෙමාපියෝමයි. ඒගොල්ලෝ තියාන ගෲප් කඩලා වැඩක් නැහැ. ඒ කියන්නේ ඒක ඒක කරනකොට ඒ ළමයි අල්ලන ඇල්ලිල්ල. අන්තික දෙමාපියන්ට තේරෙනවා ඒක. ඉතින් ඒක කරගන්න පුළුවන් වුණොත් ඒක ඇත්තට සත්‍යපස්සල දෙවෙනි ස්ටේජ් එක තමයි සති කැම්ප් එක. ඊට පස්සේ මම යන්න හදන්නේ මේ ලංකාවේ කරිකියුලම් එකට දාන්න සතිය කියන සබ්ජෙක්ට් එක. ඉතින් ඒක බාරගත්තා. ඩිපාර්ට්මන්ට් එක බාරගෙන අපිට දැන් ඉස්කෝලේ 100ක් දීලා තියෙනවා. මේ වාරේ අපි පටන් අර ගන්නවා. ඒක හෙල්ත් এডুকেෂන් එක යටතේ WHO එකකින් ඉන්න ෆන්ඩ් එකක්. අපි දැනට 7 5ක්වත් සල්ලි ගන්නෑ නිකන් කරන්නේ. එතකොට අපි දැන් කරිකියුලම් ලියනවා මේ දවස්වල. අපි දන්නේ නැති සබ්ජෙක්ට් එක. මේ සතිය කොහොමද දාන්නේ කියලා. හැබැයි කම්පිටිටිව් සබ්ජෙක්ට් එකක් නෙවෙයි. PT වාගේ. ළමයින්ට කරන්න හැමදාම විනාඩි 10ක් පන්තියේදී. දැන් සිරස කියලා රේඩියෝ එකක් තියෙනවා. ඒකේ රේඩියෝ එක හැමදාම 6 ඉඳලා 6 10 වෙනකන් සතිපාසල ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. සමනල සිරස සතිපාසල. ඒගොල්ලෝ කිව්වා ඩිපාර්ට්මන්ට් එක දුන්නොත් අපි ඒක හතහමාට දාලා දෙන්නේ. ඒක ඉස්කෝලේ පටන් ගන්නකොට හැම ලංකාවේ ඕන දැනක මේ අපි මම ලියලා තියෙනවා අර පොත් පෙන්වපිකේ රචන 40ක්. දැන් ඒක රචන 100කට ඩෙවලොප් කරලා තියෙනවා. ඊට පස්සේ gardening, reflexology, recycling ඔහොමම කියලා skills 10කට තව subjects 10ක් කරලා තියෙනවා. ඒක මේ දවස්වල කරලා department එක අතන රාජකාරී වශයෙන් පිළිගත්තේ නැහැ. හැබැයි objection එකක් නැහැ. ඒක අපිට ලොකුම ලොකු ලාභයක්. ඒක national level එකේ යන්නේ. ඉතින් අපි තමයි ආසියා කරේ ඉස්සල්ලාම ජාතියක් වශයෙන් යන්න හදන්නේ. එතකොට ඇමරිකා එංගලන්තේ දැන් අවුරුදු 23ක් කරලා තියෙනවා. මයින්ඩ්ෆුල් ස්කූල් කියන එක 23ක් කරලා අවුරුදු 4ක ඇනුවල් රිපෝට්ස් එනවා. ඉතින් අපිට ඒ සාකච්ඡාවේදී කියන ඒගොල්ලන්ට අවුරුදු 23ක දැන් 26ක් වෙලා තියෙනවා. ඒ 26 තොරතුරු තමයි අපි ෆලෝ කරන්නේ. අපි education department, health department, jurisdiction department කරනවා. අපිට අවුරුදු 2600ක ඉතිහාසයක් තියෙනවා. සුද්ධ අවුරුදු 26න් අපිට උගන්වනවා සතිය. ඒකල සුද්ධ කියලා තියෙනවා බ්‍රිටෝ ඉන්ටර්නැෂනල් මැගසින් එක ලියලා තියෙනවා මම හැම රටකටම වගේ පාර්ලිමේන්තු වලට ගියා ලංකාවේ විතර පොසිබිලිටි එකක් නැහැ කොහෙවත් කියලා. කියන සුද්ධ අපිට හොඳයි කියලා කියනවා. අපි සුද්ධට දුන්නේ අපි තමයි බඩු. ඒ දැන් සුද්ධ අපිට හොඳයි කියලා කියන. ඇත්තටම කතා නාගේම හරීම කැමති. අවිල කරන අපි තුනක් කරා පාර්ලිමේන්තු එකේ. ඉතින් පෞගිතික තිබුණ අවුල්නේ තිබුණේ. ඉතින් ඒ නිසා මම චන්නට කිව්වා වෙන වෙන යුනිපෙකත් එක හිට වෙලා ඒ කරන වැඩ මේ ඔයගොල්ලන්ගේ මූණ බලලා දින මට දැන් ඇති. සිංහලෙන් කියනවා. ඔය මූණ වැඩ නැහැ. අනේ කරුණා කරලා පොඩි උන් ටිකක් ගේන්න. සම්හාස කොච්චි දවසකටද සම්හාසෙන් එහෙම ඕගනයිස් කරනවා නම් ෆුල් ටයිම් කරනවා නම් මැක්සිමම් දවස් 3යි අපිට කරන්න පුළුවන් ඉන්නේ. ඕස්ට්‍රේලියාවේ අවුරුදු 4 ඉඳලා 8 විතර වෙනකන් දවස් 3යි දෙන්නේ. අවුරුදු 8 ඉඳලා 10 12 වෙනකන් මේ මේ ඒ කියන්නේ 10 12 කියන වේතර වෙනකන් දවස් 5ක් දෙනවා. ඇඩ්වාන්ස් ලෙවල් වගේ යට දවස් 7ක් දෙනවා ඒගොල්ලන්ගේ ස්කවුටින්. අපි ඒකම ෆලෝ කරනවා මොකද ඔය ලයිබිලිටි සනම්ම නම් ඔය පොඩි ළමයි ගත්තාම පුදුමාකාර රෙස්පොන්සිබිලිටි එක. ඒ කියන්නේ පොඩි එකෙක් කිව්වහම මලක් වගේනේ. ඒක බලාගෙන යන්නේ ආවේ මේ බ්‍රිස්බේන් කරන්න ගිහිල්ලා නෑ මෙල්බන් කැම්ප් එකට ගිහිල්ලා ඉතින් මේ වෙලාවේ මේ වෙලාවට වගේ ඇඳුම් බෙදලා දුන්නේ. අම්මට එන ගෝසාවක් ගියා කැම්ප් කැන්සල් කැම්ප් කැන්සල් කරන මොකද ඒකේ ඉන්න මේ මේ මේ සාමාන්‍යයෙන් මකුණෙක් මෙච්චර විතරයි ඇදී පිරිලලු ඉතින් පස්සේ රංජන් හිටියා රංජන් කිව්වා මේ මකුණෙකුට බය සතිපාසල නැතර කරනවාද මකුණන්ට පුරුදු වෙන්න තමයි ඔක තියෙන්නේ ගණන් ගන්න එපා අපි ඔක අස්කල වැඩේ පටන් ගමු කියලා ඊට පස්සේ කොහොමද රිට්‍රීට් එක කරා ඊපස්සේ පොඩි උන් ලියලා තියෙනවා රිට්‍රීට් එක නම් හොඳයි ඒ වුණාට ඒ වුණාට ভেජිටේරියන් නම් බෑ. උන් කියන එහෙම බැරි පොද උන් නැත්තම් එහෙම ভেජිටේරියන් නැහැ නේද? අපි සාමාන්‍යයෙන් ඒක දාගෙන කරනවා. ඉතින් ඒ වගේ පොඩි උන් ලියන දේවල් වැඩක් නැහැ කතා කරන්නේ. ඉතින් ඒ නිසා දැන් මේ අමෝතු වැඩක් යන්නේ හැම තැනම මේ මේ පොඩි ළමයින්ගේ වැඩ පිළිවෙල දැන් මේ වගේ වැඩසටහනක් යද්දිම අපිට දවස් දෙකක් විතර කරන්න පුළුවන් හැන්දෑවේ තුනේ දැන් මේ මේකෙන් පස්සේ. එහෙම නැත්නම් උදේවරු පොඩ්ඩක් මට දාතයි. මම එහෙම නැත්නම් වැඩ කියන්නේ සති කැම්ප් කියලා. අර වගේ කරනකොට දවස් පැය දෙකේ තුනේ වැඩසටහනක් දෙන්න පුළුවන් ළමයින්ට. ඉතින් එතෙන්දී අපි දැනට සාර්ථක වෙලා තියෙන්නේ ලංකාවෙන් ආපු අයට තමයි. චෙකස්ලෝවකියා අපි ගිහලා තනි කරම චෙක් භාෂාවෙන් කතා කරලා චෙක් ඉස්කෝලේ කරා. දැන් ජනක කරන්න හදන්නේ ඇමරිකන් ඉස්කෝලේක. එතකොට කෙලිම ඇමරිකන් අයට දෙන එක. ඉතින් ඒක අපිට අත්දැකීමක්. අපි ඒක තමයි දැන් කරගෙන යන්නේ චෙක් කට්ටිය කියනවා ලබන අවුරුද්දේ මේ කාලෙට මේගොල්ලෝ ඉන්ටර්නැෂනල් කොන්ෆරන්ස් එකක් කෝල් කරනවා කියලා. ඉතින් මට කිව්වා බික්කු බෝධි අඳුල්ලා දෙන්න කියලා බික්කු බෝධි බෑ කිව්වා. රිචඩ් ඩේවිඩ්සන්ට කතා කරන්න ගියා මිනිහා අල්ල ගන්නවත් බෑ. ඉතින් කවුද එන්නේ කියලා දන්නේ නැහැ. ටීම් එකක් දාලා කරන්න පුළුවන් නම් 100කට අමාරු විතර ඇඩල්ට්ස්ට කරන්නේ. ඒකේ අර අපි ඉගෙනවත් ගන්න ඉස්කෝලේ ළමයි ටික ගෙන්නලා ඒ කට්ටිය තමයි අනිකාට උගන්වන්නේ. අපි කොන්ෆරන්ස් එකේ තිබුණ දවසේ පළවෙනි දවසේ අපේ මේක පෙන්න දැකගමට සක්මන් භාවනා පිළිබඳව වීඩියෝ එක පෙන්නවා. පහුවෙන්ද උදේ මුළු කොන්ෆරන්ස් එක තව 500ක්. 500ටම ළමයි 25ක් දාලා මයින්ඩ්ෆුල් වෝකින් කරලා. කරලා ඇතුළට ගත්තා. මේ පොඩි උන්ට තියෙන මේ හැකියාව, ඒ කියන්නේ කියලා දෙන්න එහෙම තියෙන හැකියාව හිතා ගන්න බෑ. ඒ වගේම මේ ඕනෙම ලොක්කේ පොඩි කියලා දුන්නාට පස්සේ රස ප්‍රශ්න අහන්න ඉන්නේ නැහැ. ලැජ්ජයිනේ. පොඩි උන්නේ කියලා දෙන්නේ. ඉතින් ඒ ටික කරුවට පස්සේ පේනවා ඒ කට්ටිය උගන්නන්න තියෙන ආසාව පොඩි කට්ටියගේ. පුදුම ආසාවක් තියෙනවා. එයා ඉගෙන ගත්තට පස්සේ කියලා දෙනවා. ඉතින් මේ දෙක තුනම වැඩිහිටියන්ගේ සත්‍ය පිළිබඳ තියෙන අත්දැකීමට වැඩිය වෙනස්. ඒගොල්ලෝ හරි ගන්න ඒක නිකන් හොබි එකක් වගේ. භාවනාවක් හරි මේ උළුවට ගන්න අපි දෙන්නෙත් නැහැ. අන්නේ ටික කරනවා. ඒ නිසා අපි බලමු සක්මන් භාවනාවද. මේ මේක මේව හදලා තියෙන්නේ පොඩි කට්ටියට. ඒකේ තියෙනවා ඉවර කරන්න ඉස්සෙල්ලා මම තව එකක් කියන්න පොඩි ළමයෙකුට දත් පන්තිනකොට කොහොමද සතිය පිටවන්නේ කෑම කනකොට කොහොමද සතිය පිටවන්නේ යෝගා කරනකොට කොහොමද සතිය පිටවන්නේ නානකොට කොහොමද කියලා ඒ වීඩියෝ ටික අපි දැන් හදලා තිනවා ඒක තමයි සිංහලට දාලා නැහැ සිංහල දාලා තියෙන ටිකයි. ඉතින් අපිට ඕනේ ජීවිතේ හැම වැඩක්ම කරද්දී සත්‍ය පැවැත්වීම පිළිබඳ පොඩි වීඩියෝ ටිකක්. කොටොරන්ටෝ ඉන්න චම්පගේ චම්ප චන්නේ චම්පා එයාගේ දුව කරලා තියෙනවා මයින්ඩ්ෆුල් පේරන්ටින් කියලා. අවුරුදු 3 ළමයකට කරලා කියන හැටි. අත්තම්ම කෙනෙක් අවුරුදු 3 ළමයි කුකුලේ තියාගෙන සතිය උගන්නන හැටි. ඉතින් එක එක පැති වලට යනවා. විශ්වවිද්‍යාලවල කෝපරේට් සෙක්ටර් එකට. ඉතින් අලුතෙන් හදන එකේ ওই කොන්ෆරන්ස් එකයි, ඉන්ටර්නැෂනල් එකයි, කෝපරේට් සෙක්ටර් එකයි. ඒවා ටික දාලා මේ දවස්වල මම ගොඩක් මේ ගිය ගමම ඉන්ටර්නෙට් එකේම ඉන්නේ. ෆයිනල් ස්ක්‍රිප්ට් එක ලියනවා. සතිස් පාසල ස්ටෝරි එක ඊගාවේ කරනවා. අපි දැන් යන්න හදන්නේ walking meditation ඒක මෙල්බන් එකේ තියෙන දානක බලන්න. ඔස්ට්‍රේලියා. මේ ඉංග්‍රීසි මීඩියම් එක. ඔබ දැනටමත් දන්නවා ඇති අපට සතිමත්ව සිටීමට විශේෂ තැනක් වේලාවක් හෝ විශේෂ ඉරියව්වක් අවශ්‍ය නොවන බව. ඔබ වාඩි වී සිටින විට හිටගෙන සිටින විට හාන්සි වී සිටින විට හෝ ඇවිදින විට එහෙමත් නැත්නම් ඔබේ නිසරණේ භාවනා මධ්‍යස්ථානයේ ඔබට සතිය පැවැත්වීමට පුළුවන්. නමුත් අද අපි කතා කරන්න යන්නේ සතිමත්ව ඇවිදින්නේ නැත්නම් සක්මන් කරන්නේ කොහොමද කියලා. වසර 2600කටත් වැඩි ඈත අතීතයේ සිට බෞද්ධ භික්ෂුන් හා භික්ෂුණීන් වහන්සේලා සක්මන නැතහොත් සතිමත් ඇවිදීම තුලින් ලැබෙන ඉමහත් ප්‍රයෝජන පිළිබඳව දැනගෙන හිටියා. උන්වහන්සේලාට මානසික මෙන්ම ශාරීරික සෞඛ්‍ය මනාව පාත්වාගෙන යාමට සිතේ එකම බව හා පැහැදිලි බව දිනු කර ගැනීමට සක්මන උපකාර වුණා. මේ නිසා ආරණ්‍ය සේනාසනවල ඇතුළත මෙන්ම එලිමහනේට සක්මන සඳහා පාසුකම් සලසා තිබෙනවා. දැන් බලමු අපි කොහොමද මේ සක්මන දිනු කරන්නේ කියලා. ඒ සඳහා මුලින්ම අපට සුදුසු ස්ථානයක් තෝරා ගන්න වෙනවා. මෙය ගෘහස්තෝ හෝ එලිමහනක පුරුදු කරන්න ඔබට පුළුවන්. එලිමහනක නම් වැලි සහිත පොළොවක් හෝ තනකොළ සහිත පොළොවක් හෝ මේ සඳහා තෝරා ගැනීම වඩාත් සුදුසු වෙනවා. අද අපි මේ සඳහා යොදාගන්නේ වැලි සහිත පොළොවක්. පියවර 20ක් 30ක් පමණ ඉහළටත් පහළටත් පහසුවෙන් ඇවිදියා හැකි ඉඩක් මේ සඳහා අවශ්‍ය වෙනවා. හැකි සෑම විටකදීම පාවහන් නොමැතිව සක්මන ප්‍රගුණ කරන්නේ නම් වඩාත් සුදුසු වෙනවා. ආරම්භයේදී කිහිප වතාවක් සාමාන්‍ය ලෙස ඉහළටත් පහළටත් ඇවිදීමෙන් සක්මන් සඳහා ශරීරයේ කර්මන්නේ කරගත හැකි වෙනවා. ඔබ සක්මන පටන් ගැනීමට පෙර ආරම්භක ස්ථානයේ නිසලව හිටගෙන මොහොතක් ගත කරන්න. ඉන්පසු ඔබගේ අත් පහසු ආකාරයකට තබා ගන්න. එනම් දෙපසින් පිටිපසින් හෝ ඉදිරියෙන් එකිනෙක බැඳ තබා ගන්නට පුළුවන්. නමුත් සාමාන්‍ය හැවදීමකදී මෙන් ඉදිරියටත් පසුපසටත් අත්පැද්දීමෙන් වළකින්න. දැන් ඔබ සතිමත් ඇවිදීම පටන් ගැනීමට සූදානම් බවත් මෙතෙන් පටන් ඔබට බාහිර ලෝකයක් සමග කිසිදු ගනුදෙනුවක් නොමැති බවත් ඔබගේ එකම මිතුරා සිටි ඇති සතිමත් බව පමණක් බවත් හොඳින් සිතට ගන්න. දැන් ඔබගේ ඉරියව්ව දෙස හොඳින් මනසින් බලන්න. ඔබ ඉඳගෙන හෝ හාන්සි වී හෝ වෙනත් කිසිම ඉරියව්වකින් හෝ සිටිනවා නොව හිටගෙන සිටිනවා පමණක් බව දැනගන්න. ඔබගේ දෙපා පොළවේ ස්පර්ශ වන ආකාරය විඳ ගන්න. ඔබගේ ශරීරයේ බර දෙපා අතරේ සමව බෙදී ඇති ආකාරය වටහා ගන්න. දැන් හිස මතක් පහතට හරවා දෙමින් තමා ඉදිරියේ මීටර දෙකක් පමණ දුරින් වූ බිම දෙසට යොමු කරන්න. නමුත් බිම ඇති කිසිවක් දෙස විශේෂයෙන් නොබලන්න. දැන් ඔබ සතිමත් ඇවිදීම පටන් ගන්න. සාමාන්‍ය වේගයෙන් ඇවිදින්න. ඔබ ඔබගේ ශරීරයටම වේගය තීරණය කරන්න ඉඩ හරින. ඔබ දැන් ඇවිදින බව පමණක් දැනගන්න. ඔබගේ අවධානය ශරීරයේ පහළ කොටසට යොමු කරන්න. ආදයන්ගේ චලනය වෙත අවධානය යොමු කරන්න. ශරීරයේ බර පාදයෙන් පාදයට වම සහ දකුණු වශයෙන් මාරුවන ආකාරය මනසින් දකින්න. ඔබගේ පාදයේ බිමට තබන විට යටිපතුල පොළොව සමග ස්පර්ශ වීමේදී දැනෙන දේ මනසින් දකින්න. ඔබගේ යටිපතුලේ එක් එක් කොටස කෙරෙහි අවධානය යොමු කරන්න. විලුඹට යටිපතුලේ මැද කොටසට ඇඟිලි වලට ඔබට දැනෙන්නේ මොනවාද? ඔබට පොළොවේ ඇති රළු බවෙහි හෝ මෘදු බවෙහි වෙනසක් දැනෙනවාද? නැත්නම් උණුසුමෙහි හෝ සිසිලසෙහි වෙනසක් දැනෙනවාද? සක්මන් මළුවේ කෙළවරට පැමිණි විට ආපසු හැරීමට පෙර දෙපා එක ළඟටගෙන මොහොතක් නිශ්චල වන්න. ඉන්පසු සෙමෙන් ආපසු හැරෙන්න. ඔබ දැන් ආපසු හැරෙන බව දැනගන්න. දැනීම සහ මනසින් දැකීම ඒ සිදුවීමට පෙර හෝ පසුව නොව සිදුවන මොහොතේදීම දැන ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මෙසේ ඔබ සක්මනේ යෙදෙන විට ඔබට ශබ්දයක් ඇසුනොත් හෝ ඔබ යමක් දුටුවොත් හෝ ඔබගේ ඇවිදීම ගැන සතිමත් නොවුනොත් ඒ සාමාන්‍ය දෙයක් ලෙස තේරුම් ගන්න. සිත් කරදර නොගෙන නැවතත් ඔබේ අවධානය ඇවිදීම කෙරෙහි යොමු කරන්න. ඔබ සක්මන් මළුවේ කෙළවරට පැමිණ නැවතත් හැරෙන සෑම විටකදීම ඔබ දැන් හැරෙනවා යන්න දැනගන්න. සිතට නොඑක් සිතුවිලි පැමිණි විට ඒවා බලෙන් බැහැර කිරීමට උත්සාහ නොකරන්න. නමුත් එම සිතුවිලි ඔස්සේ දිගට සිටීමෙන්ද වළකින්න. සිතුවිල්ලක් පැමිණි විට ඒ බව දැනගෙන එයට යන්න ඉඩ හරින්න. මේ ආකාරයට සක්මනේ යෙදෙන විට දැනෙන ලිහිල් බවත් සැනසිලිදායක බවත් විඳිමින් සක්මන කරගෙන යන්න. මෙසේ සක්මනේ යෙදීමෙන් පසුව පරියංක භාවනාව නැත්නම් වාඩි වී කරන භාවනාව ආරම්භ කිරීමට වඩාත් සුදුසු වෙනවා. එසේම දිවියේ එදිනෙදා කටයුතු සතිමත්ව කරගෙන යාමටද සක්මන මහත්සේ උපකාර වෙනවා. ඔබට නිවසේදීද මෙම සතිමත් ඇවිදීමේ යෙදීමට පුළුවන්. එයින් ඇතිවන සතිමත් බව පසුව පර්යංක භාවනාවකට රැගෙන එන්න. ඔබගේ නිවසේ අනිකුත් අයටද ඔබ සමග එක්වන්න ඉඩ දෙන්න. ওই වෙබ්සයිට් එකට ගියාම හැමදාම දැනට ලංකාවේ කරන ප්‍රෝග්‍රෑම් පිළිබඳ පොඩි විස්තර තියෙනවා. කොහොමද කරන්නේ මොකද්ද කියලා ඊට පස්සේ මම ඊයේ යවපු එකට පස්සේ ලෝකේ හැමතැනම කරන අයට එක එකනට එක එකනට වින්ඩෝ එක ගානේ දාලා තිනවා. ඒගොල්ලන් පුළුවන් ඒකට අප්ලෝඩ් කරන්න. ඒතකොට ලංකාවේ වෙබ්සයිට් එකේ ඕන කෙනෙකුට බලන්න පුළුවන්. දැනට ගොඩක් මේ පිටරටවල් වල කරන අයගේ විස්තර එන්න පටන් අරගත්තා. මෙතෙක් කල් ඒගොල්ලෝ දැනගෙන හිටියේ නෑ රිපෝට් කරන්න ඕනේ කියලා. අපි ඒකට දැනගෙන හිටියේ නෑ රිපෝට් කරුවේ නැත්නම් හිතන්නේ නෑ කියලා. ඒ නිසා හැම කෙනාම කවුරු හරි නායකයෙක් ඉන්න ඕනේ. නායකයා කොමියුනිකේෂන් තියාගෙන ඉන්න ඕනේ අපිත් එක්ක. ඉතින් ඉන්ටර්නැෂනල් වත් කරන්න තාම කෙනෙක් හම්බුනේ නෑ. අපිට ඕන වෙලා තියෙන ඇත්තටම ওই වෙබ්සයිට් එකට ෆුල් ඇඩ්මිනිස්ට්‍රේෂන් කවුරු හරි කෙනෙක් හොයාගන්න. එතකොට එයා ටෙක්නොලොජි එකක් දන්නවා, සත්‍යයක් දන්නවා. මේකට දන්න කෙනෙක් නම් ඔය තොරතුරු දැකීමම අදා බෙදා ගැනීම හරි උනන්දුකාරකයි. මේක කළ හැක්කක් කියන එක ආවේ ගොඩක් වෙලාට මේ අපි මේ අඳුරෙන්න තමයි. කියාපෑමෙන්න තමයි. මේක නිකන් මාකටිං තමයි, ඇඩ්වර්ටයිස්මන්ට් තමයි. ඒකට අපි තොරතුරු නම් ඇති වෙන්න තියෙන අපිට ඕනලා තියෙන ඒක අර කාටවත් ඇක්සස් කරන්න පුළුවන් විදිහට මේ user friendly විදියට දාගන්න එකයි මේ තොරතුරු දාන්නගේ පැත්තෙන් බලනකොට ඒ නිසා මම හිතුවා මේ මේකට වැඩි ටිකක් වෙලා අරගෙන අපි කොහොමද මේක ඊගව අවුරුද්දේ එහෙම නැත්නම් මේක අපි කටන කරන තැන් වල පැතිරවීම කොහොමද කරන්න කියන එක පොඩ්ඩක් සාකච්ඡා කරමු කියලා. මොකද කියන්නේ? කොහොමද කරන්නේ? සාකච්ඡා කරනවා. සොයනස් දන්නවද මේ සතිපස වෙබ්සයිට් එක මේ හැදුවේ ලංකාවේ කෙනෙක්ද ඉන්දියාවේ? ලංකාවේ. දැන් ඔක්කොම ඒ ටික යන්නේ ලංකාවේ. එතකොට ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් එක අපිට සම්පූර්ණ ඒකේ දන්නේ මම දන්නේ එක්කෙනෙක් හිටියේ. එයා කිව්වා ඒගොල්ලන්ගේ තාලෙට එක හැදුවොත් ලංකාවේ ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ එකම බ්‍රාන්ච් එක තියෙන ලංකාවේ. ඒක කරන්නේ මම දන්නේ කෙනෙක්. එයා ජොබ් 800ක් කරලා තියෙනවා IT කාර්යෝ. දැන් ඒගොල්ලන් අපේ නීති දාලා අපි හදලා ඒගොල්ලෝ දැන් ඒගොල්ලන්ගේ තියෙනවා මේ social responsibilities කියලා. corporate social responsibility ඇරෙද්දී සෑහෙන ෆන්ඩ්ස් එකතු වෙලා තියෙනවා. ඒක සතිපාසලට දෙන්න ඒගොල්ලන්ගේ ලෝගෝ එක පාවිච්චි කරන්න අපි MOU එකක් අතන් කරා. ඒක ගියා. ඒක දැන් ඇවිල්ලා ඒගොල්ලෝ දැන් වෙබ්සයිට් එක හදලා තියෙනවා. ඒක හරි ප්‍රොෆෙෂනල් ඔයිට වැඩියි. ඉතින් ඒගොල්ල කියනවා අපිට තොරතුරු දෙන්න හැබැයි අපිට ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක් තියන්න. එතකොට අපිට කතා කරන්න පුළුවන්. ඊට පස්සේ ධම්මජීව හම්තුරුනේ නෑ. සතිපාසල කවුරක්වත් එපා. මේක මේක සස්ටේනබල් වෙන්න හරි ගැසලා දෙන්නම් කියලා. ඉතින් ගියාම බැංක්ස් වලින් සෑහෙන පිරිසක් මේක තමයි අපේ දැනට තියෙන වෙබ්සයිට් එක. ඒකේ තියෙනවා මේ හැමදාම දැනට මෙන්න මේ ෆ්‍රී ද මයින්ඩ් කියන එක ඉස්සලකට ගන්න පුළුවන් පුතා. ඔය ඉස්සලකට ඉස්සර අන්න ඒක තව එකක්. මෙන්න මේ ෆ්‍රීඩම් මයින් කියන එක ඇමරිකාවේ ගහව ෆිල්ම් එකක්. මේකේ තියෙනවා සත්‍යමත් වීම හරහා මේ වෝ වෙටරන්ලා සීදීනසා ගන්න නැති වෙන්න මොලේ හදන හැටි සහ ඕටිසම් තියෙන ළමයින්ට සතිපාසල දෙන හැටි. ඉතින් ඒක දැන් ෆ්‍රී ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන්. ඉස්සර ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒකේ රිචඩ් ඩේවිඩ්සන් වගේ ප්‍රධානම කට්ටිය කියලා දෙනවා මේ දවස් 15ක් පොඩි ව්‍යායාම ටිකක් කරුවට පස්සේ අර වගේ එක්ස්ට්‍රීම්ස් වලට ගිය කට්ටිය කොච්චර ගන්න පුළුවන්ද කියලා හරියම සයන්ටිෆිකලි පෙන්නලා තියෙනවා. එතකොට මේ දැනට මයින්ඩ්ෆුල් කියලා ගැහුවොත් Google එකේ අඩු ගානේ රිසර්ච් පේපර් 500ක් පළ කරන එක දවසකට. ඒ තරම්ම තොරතුරු ඇවිල්ලා තිනවා. ඒක බලනකොට ඇමරිකන් කාර්යය දන්නේත් නැහැ. උන් කියන ලංකාව වගේ මයින්ඩ්ෆුල්නස් මෙහි නැහැ කියලා. මම කෝ යකෝ අපි දන්නේත් මෙහෙන්. ඒ තරම් රිසර්ච් පේපර්ස් යනවා. ඉතින් අපි අපි ගත්ත තියෙන විනිශ්චය අපි රිසර්ච් කරන්න යන්නේ මිනිස්ටත් කියලා තියෙනවා අපිට මොනවද උගන්වන්න දෙයක් නැහැ අපි දන්නවනේ. දැන් තියෙන්නේ ක්‍රියාවත් කරන එක කියලා. නමුත් අපි පුළුවන් තරම් ඒව ගන්නවා මේ හේතු ගැනීම සඳහා ක්‍රෙඩිබිලිටි ඇති කරන්න. අපි කියනවා මේක සයන්ටිෆිකලි ප්‍රූව් කරපු එකක් කියලා. ඉතින් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බැලුවොත් අපි පාලා කරලා තියෙන පොත් ටික ඔක්කොම මේකේ තියෙනවා. mindful programs ලංකාවේ කොහෙද කොහෙද යන්නේ කියලා තියෙනවා. ඕන කෙනෙකුට මයින්ඩ්ෆුල් ෆැසිලිටේටර් කෙනෙක් වෙන්න ඕනේ නම් මෙහි ඉඳලා හෝ ලංකාවේ ඉඳලා කරන්නේ කොහොමද කියලා අපි කඩුවෙල සාමාන්‍ය මාස තුනකට සැරයක් සෙමිනා එකක් තියෙනවා ප්‍රෙසිඩෙන්ෂල් රිට්‍රීට් එකක් මයින්ඩ්ෆුල් මේ ෆැසිලිටේටර් ට්‍රේනින් කියලා. අපිට 1000 ගණන් දැන් රෙජිස්ටර් වෙලා ඉන්නවා. මේ ෆැසිලිටේටින් ඒකට ඇවිල්ලා කරන්න කියලා නොමිලේ කරන්නේ. ඉතින් එහෙම නැතුව අපි යන්නේ මේ සල්ලි ගෙවලා දෙන්නේ සල්ලි ගෙවන්නෙත් නැහැ. අපි යන්නෙත් නෑ අපට කවුරු හරි ඇවිල්ලා ඉන්වයිට් කරුවේ නැත්තම්. නැත්තම් අපිට චෝදනා එනවා මේ කතෝලික ආගමට බුද්ධ ආගමට ගන්න හදනවා. අර එහෙමයි කියලා අපි එහෙම මොකක්වත් කරන්න යන්නේ නෑ. ඒ නිසා මේකට ගියොත් දවස් ගාණක් උඩ එන්න බැරි තරම් තොරතුරු තියෙනවා. ආස හිතෙන තරම්. ඒ කියන්නේ පොඩි ළමයි ඒ තරම් ඒවට යෙදිලා කරනවා. හැම කෙනාගේම හැකියාවල් දැන් මේ ක්‍රමසහ විදි හොයනවා. මේ සතිපාසල සති ක්‍රීඩා උගන්වන්න ඒ නිසා මේ වයසක අයගේ සෑහෙන ලොකු උනන්දුවක් තියෙනවා ඒක. ස්වාමීන් වහන්සේට මොකද ලවුනේ සයිට් එකේ? ඈ? මොකද සයිට් එකේ ඇඩ්මිනිස්ට්‍රේටිව් කීවේ කොයි වගේද? එනේ ෆුල් ටයිම් ඉන්නෝනේ. එතකොට අපි හැම කෙනාම ඒ කෙනාට දෙනවා තොරතුරු එක එක තැන් වලින්. ඊට පස්සේ එයා ලයිසන් එක තියාගෙන ඉන්න ඕනේ ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් එකත් එක්ක. ඒ ඇඩ්මිනිස්ට්‍රේෂන් ඉන්නේ කන සම්බන්ධීකරණය පවතනද ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් කතා කරන තියෙන ටෙක්නිකල් ලැන්ග්වේජ් එකෙන් විතරයි. අපේ කටියට කතා කරන තියෙන ගොඩේ භාෂාවෙන්. දෙන කට්ටිය මොනවද report කරන්න ඕන කියලා දන්නේ නැහැ. ඉතින් අපි කියන්න ඕනේ අපේ report එක හදනවා මෙන්න මේ මේ තොරතුරු ටික අපිට ඕනේ කියලා. ඉතින් දැන් ඇත්තටම ගොඩාක් ඒ ඔක්කොම හැදිලා තියෙනවා සමනල සිරස සතිපාසල කියන එක රේඩියෝ එකේ මාසෙකට සැරයක් අපි විනාඩි 15ක ප්‍රෝග්‍රෑම් එකක් කරනවා සතිපාසල හැමදාම විනාඩි 10ක මේ දේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. ඒ නිසා ලංකාවේ පුරාම පොඩි මේක අදහස ගිහිල්ලා තියෙන දැන්. කන්ටෙන්ට් අප්ලෝඩ් කරන වගේ දෙයක්ද අවශ්‍ය? කන්ටෙන්ට් අපිට එනවා ගොඩාක් එනවා. ඒතර ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් එකට ඕන විදිහට ඒ තොරතුරු ටික දෙන්න ෆිල්ටර් කරන්න ඒ ඉතිගත ඒක තමයි අපිට කවුරු හරි දැම්මොත් ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් එකත් එක්ක කතා කරලා ඒකේ ඒගොල්ලෝ කියනවා මෙන්න මේ මේ ටික තමයි කරන්න තියෙන්නේ කියලා දැන් අපිට ලයිස්ට්ුවක් එවලා තියෙනවා. මේ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ කියන අපිට ෆුල් ටයිම් කාට හරි කවුරු හරි ඕනේ. අපි එයාට විතරයි කතා කරන්නේ. ඕගොල්ලෝ වගේ බලා ගන්න තොරතුරු ඔක්කොම එයාට අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ අපි ෆිල්ටර් කරලා දෙන්නේ මේකේ අවශ්‍ය තොරතුරු විතරයි. ඒ ටික ඔක්කොම ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් කරනවා. අපිට විශ්වාසයක් තියෙන මිනිස්සු. හරි කියලා. මොකද ඒගොල්ලෝ බ්‍රේන්ස්ටෝමින් සීෂන් හතරක් පහක් තිබ්බා. මට ඒ වෙලාවේ කේන්ති ගියා මම කොච්චර ගන්න දෙයක් තියෙනවද ගණිල්ලයි කියලා. එහෙනම් බෑ සංච මේ ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් එකට ඒත්තු යන්න ඕනේ මේකට උදව් කරන්න ඕනේ කියලා. දැන් ඒගොල්ලෝ උදව් කරන්න කැමතියි. ඉතින් ඒ වගේ කෝපරේට් සෙක්ටර් එකේ දෙගොල්ලක් විතර ඉන්නවා අපිත් එක දැන් මේ ටෙක්නිකලි සපෝට් කරන්න. හැබැයි අපි කන්ටෙන්ට් එක තීන්දුව කරන්න ඕනේ. ඒගොල්ලෝ ඒ කන්ටෙන්ට් එක අවශ්‍ය දේ සිලෙක්ට් කරලා වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරනවා. ඒක ටෙක්නිකල් පාර්ට් එක කරන්න ඔක්කොම ඒගොල්ලෝ. ටෙක්නිකලි කියන්නේ දැන් අපි ෆොටෝ දෙනවයි කියලා හිතන්න අපි වීඩියෝ එකක් දෙනවයි කියලා එතකොට අපේ ටෙක්නිකල් පාර්ට් එකක් අපි කරන්න එපා. අරගොල්ලෝ ඒක quality control කරනවා. මේ ඔය අර මේකේ හිටියේ බ්‍රදර් චාල්ස් ඒ බ්‍රදර් චාල්ස්ගේ වැඩසටහන් බලලා තියෙනවා. ඔව් කඳුලා ඉතින් එයා තනිකරම දැන් අපිත් එක්ක වැඩ කරනවා. එයාගේ මුළු ටීම් එකම මේ මම පුතාට දෙන්න හදුවා ඒක මේ කරන්න බෑ මේ දෙන්න බැරි වුණා මේකේ නෑ. මේ ප්ලේන් එකේ යනකොට රිලැක්සේෂන් වීඩියෝ එකක් හදුවා අපි. ඇත්ත එක අරගෙන ඒක දැන්ට කොන්ට්‍රාස්ට් වල යනවා. ඒකට අපි හදුවා එකක්. ඒක බ්‍රදර් චාල්ස් හදලා තියෙන පර්ෆෙක්ට් වීඩියෝ එකක්. ඉඳගෙන ඉන්න ගමන් දුර ගමනක් යනකොට මේවා කරන්න. ඉතින් ඒ වගේම මේ මිනිස්සු හරි ප්‍රොෆෙෂනල් දැන්. ඒ අපි මේ කරන වැඩ මේ ෆොටෝ එහෙම ගන්න ගියාම අර ඒගොල්ලෝ හයි රෙසලූෂන් ඉල්ලන හැම වෙලාවෙම. ඒක කරන්න බෑ. ඉතින් අපිට එච්චරම නෑ. ඒ කියන්නේ අපිට රිමෝට් ඒරියාස් වල අපි ළඟ නැහැනේ ගොඩක් කොමියුනිකේෂන් සිස්ටම් වීඩියෝ කරන ඒවා එහෙම ඉතින් සාමාන්‍ය ක්‍රමයට යන්නේ. ඉතින් ඒගොල්ලෝ ඒ විදිහට දාන්න කැමති. ඒගොල්ලෝ කියන කරනවා නම් ප්‍රොෆෙෂනල් කරන්න ඕනේ. එතකොට අපි කරන්න හදාන්නේ හැම දිස්ත්‍රික්කයකම ඩිස්නිලන්ඩ් වගේ පොඩි ළමයින්ට සෙල්ලම් කරන තැනක් හදනවා. කඩුවෙල දැන් ඒක හරියම සාර්ථකව යනවා. ඒකෙදි ඊට පස්සේ ළමයින්ට ඕන තරම් සෙල්ලම් කරන්නත් පහසුකම් දෙනවා. දැන් මේ කැම්ප් එක හිතන්නකෝ. මේ වගේ ඊට පස්සේ එතෙන්ද කවුරු හරි එක්කෙනෙක් ඉන්න ඕනේ IT කාර්යයේ. එයා ඊට පස්සේ ෆොටෝස් අරගෙන දැන් කඩුවෙල හැමදම වැඩ. හැමදම ටීම් තුන හතරක් එනවා. ඇවිල්ලා සතිපාසල කරනවා. ඊපාර අවුරුද්දට 350ක් ළමයි ආවා. මුකුත් නැහැ තන කෙලියයි. මේක මුළු big family එකක්. දොස්තරලත් එනවා, ඇම්බියුලන්ස් කාර්යත් එනවා, හොටෙල් කෝපරේෂන් එකත් එනවා, ඉන්ෂුරන්ස් කාර්යත් එනවා, ඔක්කොම ඇවිල්ලා පොලිසියත් එනවා. ඇවිල්ලා අපි ගේම්ස් කරනවා. ඉතින් ඒව වීඩියෝ කරනවා කියන එක සෙල්ලන්නේ. ඒව ටිකක් මේ ප්‍රොෆෙෂනල් දාලා තමයි දැන්න කරන්නේ. ඉතින් අපි එදාට ගෙන්නනවා ලෝකේ ඉන්න එක්ස්පර්ට් ලංකාවේ ඉන්න එක්ස්පර්ට්ලා. ඔය මැටි කර්මාන්තය දන්න එක නයිල මැටි කර්මාන්තය උගන්වනවා. තව කෙනෙක් ඇවිල්ලා සම්භාහන විද්‍යාව උගන්වනවා. තව කෙනෙක් ඇවිල්ලා ගාඩ්නින් උගන්වනවා. ඉතින් ඒගොල්ලෝ ඒක ඒ ශේෂ්ත්‍රේ ලොක්කෝ. ඉතින් පොඩි උන් ඒකට දාලා ලව්ව කරනවා අපි. එදාට සතිපාසල හැම පැත්තෙම ළමයි ගෙන්නනවා එදාට. ටීම්ස්. ආපුවාම එක බියගමුද කොහෙද ළමයි ආවේ ළමයි අනාථ ළමයි. අනාථිලවතින් කියලා කිව්වේ නෑ. නිකන් දාලා බැලුවා සාමාන්‍ය ළමයි එක දාපුවාම මොකද වෙන්නේ කියලා. එන්න ජොලියක් යනවා උන්ට. සමහරු කැන්සර් patientsලා. සමහරු වීදි දරුවෝ. සමහරු ඇවිල්ලා ඔය ලිංගික දූෂණ වලට අහුවෙච්ච අය. උන් දැම්මට පස්සේ මොකුත් නෑ අනික් අර ළමයි එක. මොකද උන් හැමතැනම හිර කරලානේ තියෙන්නේ. හරි අමාරු මේ පැත්ත හරියම ඇත්තටම හරියම සෙන්සිටිව් පැත්ත. ඉතින් පොලිසිය කියනවා සම්පූර්ණ පොලිසියට කරලා දෙන්නේ කියලා. ඒතකොට දැන් ඔය ඒ දැන් අමතනම කරන වීඩියෝ කරන ඒවා ඒව කරන අයට අපි ගෙවල් හය කරලා ගන්න සතිපද දැනට වොලන්ටියර් කරන්නේ අපි. වොලන්ටියර් කියන්නේ බ්‍රද චාර්ජ් එකකට රංජන් මං හිතන්නේ ඒ කට්ටියට ගෙවනවා. ගෙවලා ඒගොල්ලෝ කරන්නේ බ්‍රද චාර්ජ් වැඩ අපිට ඕන වෙච්ච ගමන් කිව්ව ගමන් ඇවිල්ලා දැන් අය මොකුත් නැහැ ඩ්‍රෝන්ස් හරගෙන ඇවිල්ලා උන් ළඟ තියෙන සුපර් බඩු. ඉතින් හරි ආසාවෙන් ඒක කරලා දෙනවා. ඉතින් බ්‍රද චාල්ස් එක යනකොට ඉතින් අපිට ටිකක් බයිනවා ඉතින්. ඉතින් මං කෝ ඉතින් කාගෙන් කෑවත් කමන්නේ මට තාත්තා කියනවා නම් විතරයි මට ඕනේ මට ඕකේ මට ප්‍රශ්න නැහැ කාගෙන් කෑවත්. වැඩේ යනවා දැන්. මට ඕනේ ඒක අනිත්‍යයෙන් යන්න ඕනේ අනික් රටවල් වලට යන්න ඕනේ. මේ අනික් කට්ටියම ඒක බාර ගන්න ඕනේ මේක අපි ළමයින්ට දෙන්න ඕනේ කියලා. මුස්ලිම් කෙල්ලෝ ටිකක් ඉන්නවා බලංගොඩ කතා කරන්න ගත්තාම ලැජ්ජ හිතෙනවා මිනිස්සුන්ට මේ බෞද්ධයන්ට ඒ තරම් කතා කරලා කියනවා මට එන්න මයි ළඟට මං කියලා දෙන්නම් කියලා. මුස්ලිම්යෝ. ඒ කියන්නේ හොඳ තරුණ කෙල්ලෝ උන් එන්නෙම අපි උන් සුදු ඇඳගෙන ඉන්න උන් හොඳම රතු පාට ඇඳගෙන ඉන්නේ. මොට්ටක් කිලි දාගෙන කළු පාට කරන අයල මයික් එක දෙන්න ඉස්සලා ගන්නවා. එන්න කතා කරලා කියනවා. මෙහෙමයි සත්‍ය මේ මෙහෙම උදව් කරනවා රේමේ කියලා. ඒක හරියට ඇහෙනවා මිනිස්සුන්ට හොඳට තේරෙනවා අපි කියනට වැඩිය. මම හුඟක් වෙලාට යන්නෙම නෑ වැඩ පිළිවෙලට. කියන්නේ බෞද්ධකමක් පෙන්වන්න හැදෙනවනේ. මං යන්නේ නිකන් ඔය වැඩ වෙන අනම්මන වැඩවලට යන හැක මේ ඔක්කොම කරන්නේ ගිහියෝ කරන්නේ. අඟුණාවල. ඒ ඔයගේ පොඩි රයිට් අප් එකක් දානවා. ෆොටෝ දෙක තුනක් දානවා. අපි පැය තුනක ප්‍රෝග්‍රෑම් එකක් කරනවා ගිය තැනක. ඊට පස්සේ දෙක තුනක් කරුවට පස්සේ කැම්ප් එකක් දානවා. කැම්ප් එකේ දවස් දෙක තුනක් යනවා. ඒක එක්ස්පෙන්සිව්. ඒකට ඉතින් ඇත්තටම ට්‍රාන්ස්පෝර්ට්, කෑම බීම අනම්මනම් දැන් ලංකාවේ නම් ඉන්ෂුරන්ස් හරි මේ තාම ඉල්ලන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවේ එහෙම කරනවා නම් ඒව බෑ. එන්න ලයබිලිටි එකක් තියෙනවා. ඒ ඕගනයිසේෂන් එකක් එක තමයි කරන්නේ. මේ මම හිතන්නේ මෙල්බන් වල බණ්ඩුරා. ওই බණ්ඩුරා කරන වෙලාවේදී මං කියන ඉංග්‍රීසි උන්ට තේරෙන්නේ නැහැ නේ අපි ඉන්දියන් ඉංග්‍රීසිනේ කතා කරන්නේ. අපේම පොඩි උන් ඉංග්‍රීසි අපිට තේරෙන්නේ නැහැ. ඉතින් ඔය දෙන්නෙක් දැම්ම ප්‍රශ්න කියවන්න. ප්‍රශ්න කියවන්න දාලා මම උත්තර ටිකක් දීලා මම කිව්වා ඉතින් මම උත්තර දෙන්න ඕන නැහැ ඔයගොල්ලෝම උත්තර දෙන්නකෝ කියලා කියෝනේ උන්ට. ප්‍රශ්නේ අහගන්න හැටි සහ උත්තර දෙන්න හැටි බැලුවොත් හිතා ගන්න බැහැ. ඒ තරම්ම ෂාප් මේ පහේ පන්ති හයේ පන්ති ඉන්න කොල්ලෝ තම කෙනෙක් ප්‍රශ්නයක් අහපුවාම උත්තර දෙනවා. ඒක මොකොත් නැහැ. එතකොට තේරෙනවා අනිවාර්යයෙන්ම අනාගතේ හොඳයි කියලා. ඕගොල්ලෝ ගැන කිසිම බලාපොරොත්තුවක් නැහැ. අනාගතේ හොඳයි කියලා තේරෙනවා. දැන් මේගොල්ලෝ ගැනත් මට පොඩි ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා පොඩි ප්‍රොජෙක්ට් එකක්. මොකද මේ ආත්ම නම් ෂුවර් නැහනේ. නිසා මං කියන මැරිලා ලබන ආත්මේ අවුරුදු 7න් එන්න කියලා. ඒකට ග්‍රවුන්ඩ් එක හදලා තියන්නේ. ඈ? ඒකට වාසේ ග්‍රවුන්ඩ් එක හදලා තියන්නේ. මම මම කොහොමඩක 7න් ගන්නවා. 7ට ඉස්සලා ගන්න අමාරුයි. අවුරුදු 7න් එන්න දැන් දැන් හෝප්ලස්. ඉතින් ඒකයි මම මේ කරන්න හදන්නේ පුළුවන් තරම් මේ පොඩි උන්ට දෙමු කියලා මේක. ඒකේ ස්වාමිනාසෝට එක ගැරන්ටියක් දෙනවනේ. පොඩි සපෝට් එකක් ඉල්ලනවා මම. පුළුවන් තරම් කරුණාකරලා මේ පැත්ත බලාගෙන මැරෙන්නයි කියලා. එතකොට ඒ ඒ ආවේ නැත්තම් ඉතින් සෝරි තමයි. අපි මේ ඔෆිස් එක වගේ මෙහි කරන්න ඕන නම් කරන්න පුළුවන් කමක් හදාගත්තොත් කොහොමද? දැන් මම ගිහිල්ලා කියන්න ජනක ඒ එකක් කරන්නේ. මොකද ලොකු ලංකාවේ මේ ඇමරිකාවේ තියෙන ලොකුම ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක. ඒගොල්ලෝ කියලා තියෙනවා සතිපාසල කරන්න කියලා. ජගත් කියලා එකෙක් ඉන්නවා ඕස්ට්‍රේලියාවල. එයාගේ එයාගේ ඔෆිස් එකේ එයා කරනවා. එයා කරලා කියලා තියෙනවා මේ මේ ස්වාමීන් වහන්සේ මම එච්චර දන්නේ නැහැ. ඒ වුණාට මේ පොඩි දේ කියලා දුන්නාට පස්සේ මිනිස්සුගේ තියෙන උනන්දුව තා නැවත නැවත කරන්න කියලා කියනවා. පුදුම විදියට හැබැයි ඒ දෙගොල්ලටම සල්ලි ගත්තේ නැත්නම් නෙගටිව් යනවා. සාමාන්‍යයෙන් ඒකට මොකක්ද එජෙන්ඩාවක් තියෙනවද කරන්න ඩිලිවර් ප්‍රසන්ටේෂන් ඒ ටික ඒ ටික දැන් අද ජනකට ඕන වෙලා මම කනෙක් කරා මෙල්බන් සිඩ්නි මේ බ්‍රිස්බේන් කට්ටිය ඒගොල්ලෝ ටග් ගාලා එවනවා වෝකින් කරනවා නම් මේ වීඩියෝ එක පෙන්වන්න ඩොට් පොයින්ට්ස් එකක් දෙනවා අනිවාර්යෙන් මේ ටික කියවන්න ඕනේ සිටින් කරනවා නම් මේ ටික කියලා එතකොට මෙල්බන් වලින් එනවා පැකේජ් එක මෙල්බන් වල ඉන්නවා අපේ චන්ද්‍රිකා එයා ඇවිල්ලා කොන්ෆරන්ස් එකකට කතා කරා. එයා පැකේජ් එක දෙනවා. එතකොට ඒක සාමාන්‍ය මේ වගේ කල්චර් එකකට ගැලපෙන එකක්. ඒ කියන්නේ වෙස්ටර්න් වගේ දේවල් වලට. එතකොට ඒ දෙන්න අතර නෑකමකුත් හැදෙනවා. යාළුකමක් හැදෙනවා. ඉතින් මේකේ සීමාවක් නෑ. ස්කවුටින් එක බාලා මේ යෝගත් එක්ක ඒ ඒ තියෙන ඕගනයිසේෂන්ස් ඉන්නනේ. වෙල්බීන් ඒ ඕනෙම ඕගනයිසේෂන් එකක් එක්ක අපි කනෙක් වෙනවා. අපි ඒගොල්ලන්ට සත්‍යපාසල දෙනවා. ඒගොල්ලන්ට කියනවා අපේ මැසේජ් එක අරගෙන යන්නේ කියලා. කිසි කෙනෙක් එහෙම සාමාන්‍යයෙන් විරුද්ධ වෙන්නේ නැහැ. මොකද මේක මං කියන්නේ පැනසියා කියලා. මං කියන්නේ මේක කෝකටත් අයිල කියලා. ඕනම දෙයකට මේක උත්තරයක් වෙනවා. දැන් ඒක නිසා මේ ස්වාමීන් වහන්සේ ගණිතේ වලට කරනවා කියන්නේ So it, it, Winnipeg thing is happening that way. It's happening, yeah. It started two years ago, two years ago, and it's going really well. Um, we have 60 children, and there's um, five different classes, or four different classes. Um, Karuna, which is um, kindergarten to grade two. Mudita, which is grade 3 to 5, Upeksha, grade 6 to 8, and Panya, which is 9 to 12. And we have 15 facilitators, and 11 of them um, so I'll read some quotes that we got from students. Um, we had an activity which is observing a candlelight and watching a and then mindful seeing, which is a snow globe activity. Uh, one student writes, I saw that when you shake it, the snow is fast, and when it comes down, the snow slowly falls down. The fast snow is like your mind when you are not mindful of your senses. And a couple more. Um, they uh, mindful eating chocolate activity. This is grades 6 to 8 from the pressure class. Normally, I usually eat the chocolate and forget to before I know it, I'm already reaching to an, for another one. For today's mindful eating, I spent more time observing the wrap of foil, the color of the foil. The chocolate almost felt weightless in my hand. When I opened the wrapping, I focused on not tearing the foil. The chocolate itself was light brown with a sweet smell. When I placed it in my mouth, I felt the texture change. And then mindful walking, And then um, more recently, we did a class where we talked about the, the effects of mindfulness on the brain. And two comments were um, this is grades three to five. One student wrote, Today I learned about how the brain works and how mindfulness helps the brain. My favorite part of the day was when we solved the example questions. Oh, that's another thing. Um, the example questions was I asked each student we have a series of uh, uh, video clips on mindfulness. Yeah, I think they enjoy like So it's very easy. Yeah. When you become unmindful, this is what happens. So mm-hmm. opposite is mindfulness. And if you go to YouTube, so much of already prepared things are there. Sure. And then the last So wha- what you have to do is make a write-up like that or their own handwriting Yeah. and some photos. So after each and every session, you have to send it to the Dinit for the, for the moment. And then he knows this is happening. Otherwise we don't know. So that means the children get the full marks, but the you people get bad marks. <laughs> because they, you are not reporting. ඒ මේ අපිත් මේ භාවනා කරනකොට කමඨාන් සුද්ධ කරන report එක තමයි වැදගත් වෙන්නේ. ඒකෙන් තමයි අල්ලගන්නේ මේ උපදේශ ලැබලා තියෙනවද නැද්ද කියලා. ළමයි ඒ අතින් හරි දක්ෂයි. අපිට කරන්න තියෙන්නේ එන එන ප්‍රසන්ටේෂන් එක දානවා නම් වීඩියෝ ක්ලිප් එකක් හදනවා කියන එක සාමාන්‍යයෙන් අමාරුයි. හැබැයි ඉතින් මෙහි තියෙන ටෙක්නොලොජි එකට එච්චර අමාරු නෑ ඒක. පොඩි වීඩියෝ ක්ලිප් එකක් හදන්න පුළුවන් ඕන දෙකට සති ගේම්ස් වලට. අපි ගේම්ස් දැන්න පොත් තුනක් ලියලා තියෙනවා. එකට ගේම්ස් 10 ගන්න. ඒකට ඕගොල්ලන්ට හැඟීමක් ගන්න පුළුවන් ඒක කරන්නේ මේ සිඩ්නි වල මොකද්ද ගේම් එකක් කියන්නේ. ඉතින් ඒකෙන් අපි අර බේසික් අයිඩියා එකෙන් පිට ගෙනියන්නේ නැහැ මනස. සිම්පල් මයින්ඩ්ෆුල්නස් එක විතරයි. ඒකට ඕගොල්ලන්ගේ තියෙන නොලෙජ් එකයි, ටෙක්නිකල් නෝ හව් එකයි යන්න පුළුවන් පැහැදිලිවම මම මේකට කියන්නේ ඕගොල්ලෝ තරහ වෙනවා මම දන්නවා. මම කියන්නේ මේකට කියන්නේ රිවර්ස් බ්‍රේන් ඩ්‍රේන් කියලා. බ්‍රේන් ඩ්‍රේන් කියන එක දන්නවද? තොපේ දැනුම අපේ. මම කියන්නේ එච්චරයි තොපිට. මේක මම ගෙනියන්න ඕනේ ලංකාවට. මම ගෙනියන්නේ ඕගොල්ලන්ගේ හොල්මන මෙහෙම තියෙද්දි. මිරිකලා ගන්නවා ඕජාව. ඕජාව අරගෙන ළමයින්ට දාන. ගිය සැරේ බ්‍රිස්බේන් වලින් මේ ෂොප් එකට මම වඩ ගන්න ගියා මයින්ඩ්ෆුල් ගේම්ස් වලට බඩු. මට තිබුණේ ඇඟිල්ල දික් කරන එක විතරයි. මේ මේ අන මෙන්න මේ මේ මෙන්න මේ කබඩ් එක වගේ පිටි හතක් කියලා තිබ්බා. පොඩි උන්ට. ලංකාවේ ඉන්න පොඩි උන්ට ඕව දකින්නවත් හම්බ වෙන්නේ නැහැ. ඉතින් අපි කරන්නේ ඒවා ගිහිල්ලා දීලා ඒ අද මෙතන මයින්ඩ්ෆුල් කෙරුවා නම් ඒ ටික අරන් ගිහිල්ලා හෙට වෙන තැනක දාලා ළමයින්ට ගෙනියනවා. ඒ කියන්නේ පෙන්න පෙන්න මේ සති ඇත්තටම මේ රටවල වල මයින්ඩ්ෆුල් ගේම්ස් කියලා කියන්නේ ළමයින්ට තියෙන ගොඩක් සෙල්ලම් බඩ තියෙනවා. ඒවා අපි ගිහිල්ලා දාලා මයින්ඩ්ෆුල් ගේම්ස් වලට දානවා. දාලා වරින් අර පොඩි උන්ට තෑගි ටිකක් දීලා අර මේ කරලා දැන් මම නිකන් සාමාන්‍ය මයින්ඩ්ෆුල් ඒ සිෂන් එකට ගියාම මම නිකන් නත්තල් පප්පා වගේ තමයි. පොඩි පුදුමාකාර විදිහට කෙනෙක් වෙලා ඉන්නේ මයත් එක්ක ඉතින්. දැන් වැඩි හිටියෝ මයත් එක්කට එන්නේ නැහැ ටිකක්. අපාකයි කියලා වගේ බයක් තියෙනවා. පොඩියෝ මොකක්වත් නැහැ චිත්‍ර ඇඳගෙන නාටකම් කරගෙන සින්දු කියාගෙන ඇවිල්ලා ඒගොල්ලෝ කියලා දෙනවා. ඉතින් ඒක නිසා මේ ලොකු කොමියුනිකේෂන් එකක් හැදෙනවා. ඉතින් ඒකට අපිට ඕනේ ඕගොල්ලන්ගේ මේ සම්පූර්ණ සහයෝගය. ඒක දැනගන්න පුළුවන් වෙබ්සයිට් එකට ගියාම මෙන්න මෙහෙමයි දැන් යන්නේ කියලා. ඉතින් ඒකට මම හුඟක් වෙලාට ගේකනට ලියන්න මට වෙලාවක් නැහැ. මම කරන්නේ බේසික්ස් ටික දාලා තියෙනවා. එතිකම ෆැසිලිටේටර් කෙනෙකුට සිලබස් එකක් ලියලා තියෙනවා. ඔය අඩු ගන්න මේ ටික දැනගෙන ඉන්න මේ පොත් ටික කියවන්න මෙන්න ක්ලාස් එක මෙන්න කැම්ප් එක මෙන්න කරිකියුලම් එක කියලා දැන් බඩු ඇවිල්ලා තියෙනවා. හැබැයි ඉතින් මම තිබුණේ මේ ඉම්ප්‍රොම්ප්ටු මට හිතෙන දේ. දැන් ගොඩක් දියුණු කරන්න පුළුවන්. අදගේ හුඟක් ඔය සුදු අයට ගියාම එංගලන්තදී එක්කෙනෙක් ඇවිල්ලා මාව හම්බෙලා කතා කරා යා කරලා දෙන්නම් කිව්වා. එයාගේ තාත්තලු මේ ඔපොසිෂන් ලීඩර්. ඉතින් මට ඕනලු පැවිදි වෙන්න. මට මොකක්වත් එපා මට පැවිදි වෙන්න ඕනේ. මම පැවිදි වෙන්න ඉස්සෙල්ලා ලබලගේ තියෙන ඉන්ෆ්ලුවෙන්ස් එකෙන් මේ මිනිසුන්ට දාපන් අපි ගිහිලා කරනට ඩී කරත හැකිනේ. මේ අමරිකාවේ 3-4 දෙනෙක් ආවා ගිය පාර රිට්‍රීට් වල ඉඳලා. ඒගොල්ලෝ ඇත්තටම කරන්නේ ඕකට සම්බන්ධ රිසර්ච්. ඒගොල්ලෝ දන්නවා මෙහි මේ ඇකඩමික් පැත්ත. ඒගොල්ලෝ කනෙක් කරන්නේ. ඉතින් ඔය ජානකේ පුතාද කොහෙද ඉන්නා උත් නියුරෝ සයන්ස් මොනවද කරලා ගිය පාර පොරොන්දුනා මහා ලොකුවට මම දෙන්නම් කියලා. ඊට පස්සේ මූණවත් දකින්න හම්බුනේ. ඉතින් ඒ වගේ ඉතින් මාත් ටිකක් ආඩපාලි කියනවා නැතුව කරන්න බෑ මේ වැඩේ. කොනහන්න ඕනේ. මේ මේකේ ඉන්න කට්ටියෙන් කවුද ඉන්නේ නියුරෝ සයන්ස් ගැන, මයින්ඩ්ෆුල් ගැන, එහෙම කරන රිසර්ච් පැත්තට, ඇකඩමික් පැත්තට කවුරක්ක ගිහිල්ලා නැද්ද? දැන් හැමතැනම කරනවා ඒක. ඒ කියන්නේ ලංකාවේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ තියෙනවා මේ වගේ රූම් එකක් මයින්ඩ්ෆුල් රිසර්ච් රූම් කියලා. හැම සුමානෙම ඒක එක්කෙනෙක් ගිහලා කරනවා. ඉස්සරහා ගාඩන් එක දාලා තියෙනවා මයින්ඩ්ෆුල් ගාඩන් කියලා සක්ම කරන්නේ. ඒ එතකොට ඒ කියන්නේ මේ එක එකන එක එකන දැන් අද ඊයේ මට පණිඩයක් ආවා පෙරදිනේ පෙර කැම්පස් එකෙත් අපි එකක් කරමු කියලා. අල්ලන්න බෑ. ඔය එකන ගත්ත මිනිස්සු එන්නෙම නෑ. ඉතින් ටික ටික ටික ටික පුරුදු කළා හැබැයි දිගට යන්න ඕනේ. ඒකෙන් තමයි ඔක පණිවිඩය යන්නේ ওই වැඩේ. වැඩේ වුණාට අදයි මන් දන්නේ. මොකද එච්චර වියදම් යන වැඩක් නෙමෙයි ඕගොල්ලන්ට ෆොටෝ එකක් ගන්නවා කියන එක. එච්චර වියදම් යන වැඩක් නෙමෙයි ඕගොල්ලෝ උදේට එවුවා මං අඩු ගානේ පණිවිඩ දෙකක් තුනක්. ඒක ඉන්නකොට නම් දිවෙන් දිව ගානම ඇලි වෙලි වාතය තියෙනවා. ඊට පස්සේ මොන පිස්සු දඟහරු ලෝකෙටවා. එනින් ඒ අතින් ඒක කොල්ලෙක් කෙල්ලෙකුට දුන්නා නම් කෙල්ලෝ ලව් ලෙටරක් හරි කියනවනේ අඩු ගානේ. අර ප්‍රොෆෙසර්ස්ලා අල්ලගත්තාම ඇබ්සන්ට් මයින්ඩඩ් ප්‍රොෆෙසර්ස්ලා මොන දෙයක් කරන්නේ නැහැ. ඒ නිසා ඉතින් ප්‍රතිපදියේ ගොළුවෙක් හීනයක් දැක්කයි කියලා හිතන්නේ. ලස්සන හීනයක් ඇති වැඩක් තියෙනවා. උබද්දද්දද්දද්ද ගයි වැඩන්නේ නේ කිය ඔය දැන් කරන එක බබ්බක් ගෑම තමයි. ඒවා හරියන්නේ අපිට ඕනේ උණු උණුවේ අපිට ෆොටෝ එකක් එවන්න මෙන්න මේකයි කියලා එවන්න. එතකොට අපි ඒ ටික පබ්ලිෂ් කරනවා. එතකොට ඒ ළමයින්ට හරි සතුටක් නේ. ඔය බලංගොඩ ළමයාගේ ලියුම ඉංග්‍රීසියට දාලා දැන් චෙක් භාෂාවට දාලා මං ඒ ළමයා දැකලවත් නැහැ. ඒ ළමයාට ගිහිල්ලා කියනවා මෙන්න ඔයාගේ වැඩේට මෙච්චර ඇප්‍රීෂিয়েෂන් එකක් තියෙනවා කියලා. ඒකයි වෙන්නේ. ඔය පන්ති හතරට බෙදුවයි කියලා නම් හරිම efficient. මොකද පොඩි ළමයි එක්ක ඉඳ ලොකු ළමයි කැමති නැහැ. ඒකට 13න් ඉහළ පහළ දෙකට බෙදන්න ඕනේ. පොඩි උන් දඟලනකොට ලොකු උන් කැමති නැහැ. ඒකට උන් disturb වෙනවා. ඒ නිසා පන්ති වලට වෙන් කරලා ඊට පස්සේ ඒගොල්ලන්ගේම ලීඩර් කෙනෙක් දාන්න පුළුවන්. ඒ ඒ පන්තියේ මීතිකල ලීඩර්ස් හතර දෙනෙක් ඉන්නවා. හාමුදුරු හතර දෙනෙක් ඉන්නවා. අපි ළඟ ඉන්නවා චීන හාමුදුරු කෙනෙක් ඉන්නවා. ජපන් හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඇමරිකන් හාමුදුරු කෙනෙක් ඉන්නවා. උන් සිංහලෙන් කතා කරනවා. ඒ ඉතින් මොකොත් නැහැ පොඩි උන්ට ගාර්ලෝක ගියා. දැන් ඒක දෙන්නෙක් විතර ගිහිල්ලා මේ කලාව ඔය. ඒ එතන කරනවා. චීන හාමුදුරු කෙනෙකුයි මේ ඇමරිකන් හාමුදුරු කෙනෙකුයි. ඉතින් මේ පැත්තේ මිනිස්සුන්ට හරි අමුතුයි. සබ්ජෙක්ට් එකත් අමුතුයි භාෂාවත් අමුතුයි සුදුමත් අමුතුයි. ඉතින් මම කරන්නේ ඔක්කොම දාලා කොහොම හරි අච්චාරු හදාගන්න එකයි සුප් එක හදාගන්න එකයි කරන්නේ. හරි ඉවරයි ඔච්චරයි මට කියන්න ඕනේ හතමාර වෙලා අපි අටට රැස් වෙනවා ආයතනයක් මේ පරියන්කේ. කිසිදෙනාටම තේරුවන් සරණයි. Thank you.